ඊළඟට තව තව තැන්වල ගොඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම හත්තිපදෝපම සූත්‍රය. එතනදී ඒත් භික්ෂුන්ට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඒත් භික්ෂුන්ට. එතකොට ඒකේ ක්‍රමානුකූලව පැහැදිලි කරනවා. මොකද්ද? එතන චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්නේ. ආර්ය සත්‍ය දැන් ආර්ය සත්‍යයක් පැහැදිලි කරන්නේ පින්වතුනි ආර්ය සත්‍ය විස්තරේ කොහොමත් එක්ක දෙන්නේ? බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක. දැන් මේ නැමිච්ච අයට කියන්නේ කාටද කියන්නේ? නැමිච්ච අයට. නැමුණට දැන් මේ මාර්ගයනේ පෙන්වන්නේ. භික්ෂුවන්ට වදාරන්නේ. එතකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. නුවණ මේ නුවණ මොකක් එක්කද තියෙන්නේ? ඊතරණ ප්‍රතිපදාව එක්ක. දැන් මේකේ අඩුවක් එහෙම නැහැ. අපට අතුල් කරන්න එහෙම අඩු මොකුත් නැහැ. අයින් කරන්න දෙයක්වත් නැහැ. මේක හරියට ඔක්කොම ටික කියලා තියෙනවා. දැන් මේ මොකක් කියන්නද යන්නේ? ලෝකේ තියෙන දේත් තහවුරු කරන්නද නෑ නෑ. මොකද්ද පෙන්වන්නේ? ඊතර වීම. අර බුදුරන් වහන්සේට නැමෙන්න නැමිච්චායට සද්ධාව තියන අයට මෙන්න මේ ටික ලස්සන පෙන්වනවා. එතකොට එතන ඔන්න පෙන්වලා දීලා තියෙනවා දුක්ඛාර සත්‍ය, සමුදය, නිරෝධ මාර්ගය. දැන් මේකේ ඔන්න මේ ඊතරණ ප්‍රතිපදාවනේ. දුක පිරිසිද හොයන, සමුදය ප්‍රහාණී වෙන මාර්ගය වැඩෙන Tamanට හම්බෙන ඒවා නෙමෙයි. මොකද ඇයි Tamanට හම්බෙන ඒවා කියන්නේ නැත්තේ? අන්න පැවිදි වුණේ ඇයි? පැවිදි වුණේ ඇයි? ශ්‍රමණත්වයට පත් වුණේ ඇයි? බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණේ ඇයි? ඒ ධර්මය අහලානේ. ඒ ධර්මය හුව කියන්නේ මොකද්ද සිදු වුණේ? තමන් කියලා ගත්ත කාරණාව සුඛියත්ව ස්වභාවයක වැරද්දක් ඉස්මතු වෙච්ච නිසා නේද බුදුරන් වහන්සේගේ පැත්තට නැමුනේ. ඉතින් ඒක වැරදි නම් බුදුරන් වහන්සේගේ පැත්තට නැමුණා නම් ආයි ඇයි අපේ පැත්තෙන් මේක දාගන්නේ? කොච්චර කොච්චර බොරුවක්ද? ඕන්නේ නේද කරන්නේ. දැන් මොකද යා කරන්නේ? අන්න බුදුරන් වහන්සේ සාරිපුත්තු සානස් මෙතන පෙන්නන්නේ දුක්ඛාර සත්‍ය විග්‍රහ කරලා ඒකේ පංච උපාස්කන්ධය කියලා විග්‍රහ කරලා ඊළඟට ඒකේ රූපය අරගෙන දැන් මේ රූපය විග්‍රහ කරන්න යනවා. එතකොට දැන් මේ මොකකටද මේ පෙන්වන්න යන්නේ? මේ රූපය පෙන්වන්නේ ඇයි? තමන්ගේ ලෝකේ තමන් හරි කියලා පෙන්වන්නද ඊතර වෙන්නද? ඊතර වීමටයි පෙන්වන්නේ. තමන්ගේ ලෝකේ තමන් හරි කියලා පෙන්වන්න නෙමෙයි ඊතර වීමට. කාටද මේ පෙන්වන්නේ? නැමිච්ච අයට. නැමිච්ච නැති අයට එහෙම පෙන්වන්න ගියොත් මොකද වෙන්නේ? අනේ තමන්ගේ අත්දැකීම් ලෝකෙක් ගලප ගන්නවා. බුදුරන් වහන්සේට සද්ධා මාත්‍රයක් නැහැ. සද්ධා මාත්‍රයක් හරි තිබ්බනම් මේකේ අඩුවකුත් නැහැ. නැමුණ ආයේ අලුතෙන් මොකුත් එකතු කරන්න හිම නැහැ. අන්න දැන් පෙන්නනවා මොකද්ද රූපය? දැන් රූපය කියන්නේ මොකද්ද? අන්න එතන පැහැදිලි කරනවා හතර මහා ධාතු හතර මහා ධාතු උපාදානෙන් හටගත්තා කියලා. දැන් මේක අපිට ලොකු විස්තරයක් කරන්න වෙලාව නැහැ. ඔබට ඉදිරියේදී දේශනාවල තව අපි කතා කරමු. එතකොට දැන් මෙන්න දැන් මෙච්චරයි තියෙන්නේ. දැන් මේක තව ටිකක් විස්තර කරන්න ඕනේ නේ. දැන් මේ මේ මෙතනින් තේරුම් ගන්න අමාරු නිසා දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තව තව විග්‍රහ කරනවා. දැන් බුදුරන් වහන්සේ පෙන්නපු විදිහට ගත්තට පස්සේ මේ ආර්ය සත්‍ය කියන තැන මේ පෙන්නපු ටික ඒ ඇති. හරි. දැන් මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥයිනේ. ලෝකයේ අයිති දේ ලෝකයට අයිති තැන එක ලෝකයේ තහවුරු කරන්න පෙන්වන්න නැතුව මේක තව ටිකක් ඊතර වීමට සක්කා නිරුද්ධ වෙන විදිහට අන්න පෙන්වන්න යනවා. පැහැදිලි කරනවා. ඒ කියන්නේ පංචපාස්කන්ධය ගත්තා පෙන්වන්න. පංචපාස්කන්ධය කියන එකේ රූපය ගත්තා. රූපය කියන එක ඔන්න පැහැදිලි කරා හතර මහා ධාතු හතර මහා ධාතු උපාදානෙන් අටගත්තා. දැන් මේ එතකොට ඒ මට්ටමින් එයාට හරි. තවමදිනේ. ඊතර වීම ප්‍රතිපදා විශ්මතුන් ආයෙ පෙන්වනවා. හතර මහා ධාතු කියන්නේ මොනවද? දැන් මේ මොකක් එකද මේ යන්නේ? දැන් බලන්න ඕනේ මේකේ මේ යන ක්‍රමී. දැන් අපි අහපවු මේ බුදුරන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්නවා කියන තැන ඉන්න ඕනේ මිසක් ආයේ ලෝකයේ කෝණයක් ඉගෙන ගන්නවා කියන තැනට යන්න එපා. හතර මහා ධාතු කියලා පෙන්නනවා. හතර මහා ධාතු පෙන්නකොට අන්න ඒකේ පෙන්නනවා පඨවි ආපෝ තේජෝ වා. මේ පඨවි තද ගතිය, වැගිරෙන ගතිය ආපෝ තේජෝද මේ මේවා පෙන්වන්නේ. දැන් ඒක තවත් තහවුරු කරන්න පඨවි කියන්නේ මොකද්ද? පඨවි කියන ගතිය පෙන්වන්න යන්නේ ලෝකයක් පෙන්වන්න නෙමෙයි. දැන් ඇයි මෙච්චර පෙන්නගෙන යන්නේ? අර ඊතරණ ප්‍රතිපදාවත් එක්ක මේ ලස්සනට පැහැදිලි කරන්න යනවා. හොඳට මතක තියාගන්න බුදුරන් වහන්සේ අඩුවෙන් එහෙම ධර්මයේ කියලා නෑ හරියටම කියලා තියෙනවා. එතකොට එතන වෙන්න කක්කලං කරිගතං උපාදින්නම් කියලා. ඒ කියන්නේ තදයි ගොරෝසුයි උපාදානක වීමෙන් ඇති වුණ බව. එතකොට මේක පෙන්වන්න උදාහරණයක් දෙනවා. කෙස්ලොම් නියදත් ඒක එතකොට තද ගතියනේ පේන්නේ. අන්න ඒ ගතිය ඒ කියන්නේ අරක තව පොඩ්ඩක් පෙන්වන්න උදාහරණයක් දෙනවා. සියේති ඉදන් කියලා. ධර්මයේ නෙමෙයි උදාහරණයක් මේ කාරණාව තහවුරු කරන්න. කක්කල කරිගත උපාදින්න කියන කාරණා. තද ගොරෝසු උපාදානෙන් හටගත්. උපාදින්න කියන එක අතීත කෘදාන්තයක් එක්ක තියෙන්නේ. ඒ කියන්නේ මේ pāli භාෂාවත් එක්ක අතීත, ඒ කියන්නේ උපාදානෙන් නිර්මිත වුණා කියන කාරණාව. බැඳීම. ඒතර උපාදාන කියන කාරණා දැන් මේක මේව හොයන්න ගියාම පිටින් තව ගොඩාක් දේවල් හොයන්න යන්න වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේත් එක්ක අපිට අයිතිව එක්ක නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේත් එක්ක. එතකොට දැන් මෙතනදී මේ කොතනකවත් අර ලෝකයේ අයිති දෙයක් තහවුරු කරගන්න දැන් මේ යන්නේ. නෑ නෑ මේ මේ ආර්ය සත්‍ය විග්‍රහ කරගෙන ඉඳලා මේ ඊතරන ප්‍රතිපදාවක්. අර මුල මැද අග පිරිසිදු වෙන ධර්මයේ. මේ ධර්මයේ කොහොමද? මුල පිරිසිදුයි, මැද පිරිසිදුයි, අග පිරිසිදුයි. මොකක්ද එකද තියෙන්නේ? අර්ථ ව්‍යඤ්ජන සහිතව නිවීමම ඉලක්ක කරලා තියෙන්නේ. වෙන එකක් එක්ක එහෙම නෙමෙයි. නිවීමම ඉලක්ක කරලා තියෙන්නේ. නිරෝධයම ඉලක්ක කරලා තියෙන්නේ. ඒක වෙන්නේ කොහොමද? සක්කාය නිරෝධයත් එක්ක. සක්කාය කියන්නේ සුඛීය ස්වභාව, සුඛී අත්ත්වය. සක කාය, සුඛියත්වය, සක්කාය. එතකොට සුඛීය ස්වභාවය, සක්කාය දිට්ඨි දැන් ඒක ලස්සන සක්කාය දිට්ඨි වෙනම පැහැදිලි වෙනවනේ. රූපං අත්ථ සමනුපස්සති ආදී වශයෙන්. මෙන්න මේ සුඛියත්වය නැත්නම් තමා කියන මේ ගැනීම ඉක්මවීම. දැන් අපිට ලෝකයේ තියෙන කාරණාවක් අපට අයිති දෙයක් තහවුරු වෙන විග්‍රහයක් නම් අපට හම්බෙන්නේ ඒක සක්කායක්මයි. අර එහෙම වෙන්නේ ඇයි? බුදුරන් වහන්සේට නැමිච්ච නැති නිසා. ඒතර ඔන්න මහාත්තිපදෝම සූත ওই විදිහට පෙන්නාගෙන යනවා. තව විස්තර ගොඩාක් එකේ තියෙනවා. ඔක්කොම අපිට කතා කරන්න වෙලාවක් නැහැ. ඒකේ විස්තර ගොඩාක් තියෙනවා මේ රූපය කියන්නේ මොකද්ද කියලා. ඉතින් එහෙම අර උදාහරණ ටිකුත් අරගෙන ඊළඟට උපමා ටිකුත් අරගෙන ලස්සන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ ඊතන පරියයන් කතා කරනවා. ඊළඟට තව දේශනා තුළ තියෙනවා දැන් සත්තට්ඨාන සූත්‍රය ගත්තොත් සත්තට්ඨාන සූත්‍රය තියෙනවා රූපය කියන්නේ මොකද්ද? රූපේ සමුදය කියන්නේ මොකද්ද? රූප නිරෝධය කියන්නේ මොකද්ද? මාර්ගය. දැන් මෙතන අය මේ කියපු කාරණා තුළ කිසිම අඩුවක් නෑ. හරියටම කියලා තියෙනවා. මෙන්න මේ හරියටම කියපු කාරණාව අපි ඒ ටික විතරක් බලන්නට ඕනේ. එතකොට එතන රූපය කියනවා අර අර විදිහටම සතර මහා ධාතු, සතර මහා ධාතු උපාදානෙන් හටගත්ත දේ. එතකොට මෙතන පින්වතුනි මේ හතර මහා ධාතු හතර මහා ධාතු උපාදානීන් කියන මේ මෙතන වචනේ උපාදාය කියන වචනේ තියෙන්නේ අර ධාතු මේ මේ බහාත්ති පදෝපම සූත්‍රයේ තියෙන උපාදින්න කියලා වචනයක් ඈ වෙනස් මේ භාෂාවකින් තියෙන්නේ. ඒ කියන්නේ මගධි භාෂාව, pāli භාෂාව. ඒතකොට ඒ වගේ අර්ථ අපි වෙනම බලන්නට ඕනේ. ඊළඟට මෙතනදී දැන් ඔන්න ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා ආහාර හමුදෙන් රූපේ හටගන්න. මෙතන මේ පෙන්වන්නේ ඊතර වෙන මාර්ගයක් එක්ක. ආහාර. ආහාර කියන්නේ එකට ආහාර දැන් අපි ගත්තොත් කාය සූත්‍රයේදී හම්බ වෙනවා ආහාර හේතුවෙන් කියන බොජ්ජංග තියෙන්නේ. ආහාර හේතුවෙන් කියනවා මොකද්ද? නීවරණද. මොනවද ආහාරය? නීවරණට ආහාර අයෝනිස මනසිකාරයයි තව ඒ ඒ දෙයට අදාළ වෙන් වූ ආහාර. බොජ්ජංග වලට ආහාර මොකද්ද? යෝනිස මනසිකාරයයි තව ඒ ඒ දෙයට වෙන් වූ ආහාර. දැන් මේ කන එව්වද මේ? ඒව නෑ. දැන් මේ ආහාර කියන වචنين යෙදලා තියෙන යන්න ඒ ඒකට හේතු කාරණුත් එක්ක. අපි මේකට අලුත් දෙයක් දාගන්න යන්න ඕනේ දැන් වෙනම ඔන්න බුදුරණවහන්සේ දැන් ලෝකේ කාරණාවක් එක දැන් එතන ඒ කාය සූත්‍රේ පව උදාහරණයක් දෙනවා මේ කය පවතින්නේ ආහාරයෙන්. ඒ වගේ කියලා අර කාරණාව පෙන්වන්නේ. ඒ වගේ උපමාවක් අරගෙන පෙන්වන්නේ. කය කය පවතින. දැන් මේ මේ ලෝකේ අර පෙන්වන්න ගත්ත කාරණාවට. අපි මේ ලෝකේ පෙන්වන්න ගත්ත කාරණාව ධර්ම කාරණාව කියලා ගත්තොත් ප්‍රශ්නයක්. දැන් ලෝකේ ඕන කෙනෙක් දන්නවනේ කය පවතින්නේ ආහාර වලින් කියලා. අම්මගෙන් තාත්තගෙන් හැදිච්ච මේ පෝෂණය වෙච්ච. ඉතින් ඒක ලෝකය දන්නවනේ. ඒක අරගෙන පෙන්වනවා බුදුරණවහන්සේ ධර්ම කාරණාව. මේක මේ ධර්මයේ අයිති කාටද? බුදුරජාණන් වහන්සේට විතරයි. ඒතර බුදුරජාණන් වහන්සේට විතරක් අයිති මේ ධර්මය. අපි බලන්නට ඒ ඒ පැත්තට නැමිලා බලන්නට ඕනේ. සද්ධා මාත්‍රයක් තිබුණ නැත්නම් පින්වතුනි අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ ලෝකයට අයිති අනිත් අයටත් තේරෙන අන්‍ය අයටත් විශේෂ වෙන දෙයක් හැටියටයි. ඔබ විශේෂයෙන් මතක තියාගන්න අර ඕනම කාරණාවක් ඉගෙන ගන්නකොට බුදු ක්‍රජාන් වහන්සේ කියලා කියන්නේ ලෝකෙන් ඈතර වන ධර්මයක් පෙන්වන කෙනෙක්, උත්මයෙක්, ඇයි ලෝකෙන් ඈතරීම පෙන්වන්නේ? ලෝකය කියලා අපි දාගත් අපේ ආමුව වැරදි බව, ඒ වැරදි බව තහවුරු වුණ තැනදී බුදුරන් වහන්සේට නැමීම සිදු වුණාම බුදුරන් වහන්සේ පෙන්වන බුදුරන් වහන්සේ රමණක් ආවේනික ධර්මය අහන්න ඕන. එතකොට යාට අයිතියක් නැහැ. ඒකට අලුත් කෑලි එකතු කරන්න. ඒ වගේම එයාට අයිතියක් නැහැ. ඒකත් එක්ක වෙනස් වූ දේවල් එකතු කරගෙන හිතන්න. එහෙම වුණා නම් නැමිලා නැහැ. ඒ කියන්නේ අපේ පැත්ත වැරදි නෑ. අපි හරි. අපි හරි කියන මානියෙන් ඉන්න තාක්කල් සද්ධාාවක් අංශු මාත්‍රයක් සද්ධා මාත්‍රයක් එන්නේ නැහැ. සද්ධා මාත්‍රේ නැති නිසා ධර්මයේ විකෘති කරනවා. ධර්මයේ විකෘති කරනවා කියන අලුත් දේවල් එකතු කරනවා. අලුත් දේවල් එකතු කරනවා තියෙන දේ අයින් කරනවා මොකකද ඒ තියෙන පරයය මොකද බුදුරන් වහන්සේ පින්වතුනි දාරුචීරියට කරුණක් එච්චරයි ඒ ටික එතනින් ඉගෙන ගන්නට ඕනේ පුක්කු සාදර කරුණා කියවා එච්චරයි. එතනින් ආය අලුත් දේවල් නැහැ. අලුත් දේවල් එකතු කරනවා කියන්නේ ඒ තියෙන පරයායට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ බුදුරන් වහන්සේ ඒ ඒ පුක්කු සාදර කිව්ව ටික මදි. අපි ටිකක් තව දාන්න ඕනේ. දාරුජිරට කිව්ව ටික මදි බුදුරන් වහන්සේ. අපි ටිකක් දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් එතනදී ඒ අය අවබෝධ කරානේ. ඒ අයට කියපු ටික ඇතිනේ. ආය අපි අලුතින් දාන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඉස්සල්ලාම සද්ධාව සද්ධා මාත්‍ර ඇති කරගන්නට ඕනේ. ඒ ඒ දේශනා එක බලන්න. මේ අපේට අයිති අපට අපේ ලෝකෙ ගැලපෙන එකක් නෙමෙයි මෙතන පෙන්වන්නේ කියලා හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන බුදුරන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන නැමිලයි අපි මේ ධර්මයේ ඉගෙනගත යුත්තේ. නැත්තම් පින්වතුනි අපි සද්ධර්මයේ විනාශ කරන පිරිසක් බවට පත් වෙනවා. බොහෝ අකුසල් රැස් කරගන්නවා. ඒකට යොමු වෙන්නට හොඳ නෑ. ඒ නිසා හැම වෙලෙම ශ්‍රද්ධාව කියන කාරණාව ගැන හොඳට හිතන්න ඒකට යොමු වෙන්න.